ඉතින් ඒක නිසා සද්ධාව ඇතිවෙන්න ආසන්නම කාරණාව සංවේගය තමයි. නමුත් අපි කාටවත් සංවේගයක් ඇති කරන්න යන්න බෑ. ඒක හරීම කැතයි. කාටවක සංවේගය ඇති කරන්න යන්න බෑ. ඒක අපිට අවශ්‍ය දෙයක් නෙවෙයි. නමුත් පැමිණිච්ච සංවේගය ආස්තික විදිහට පාවිච්චි කරන්න නම් මේ හැකි සංඥාව අපි කියන මේ ධනාත්මක චින්තනය කියලා තමයි මම හිතන්නේ දැන් පාවිච්චි කරන වචනේ. ඕක තමයි අවශ්‍ය කරන්නේ. ඒ නිසා මගේ මම දෙන නිදර්ශනය තමයි අපේ ওই කුස්සියේ එහෙම නැත්නම් ගෙවත්තේ හැම වෙලාවෙම අපද්‍රව්‍ය එකතු වෙනවා. වැටකොළ කපනකොට වැටකොළේ නරටි එකතු වෙනවා. පොල් ගන්නකොට පොල් මැඩුවන් ටික එකතු වෙනවා. තේකොළ ගත්තාම තේකොළ පෙරලා තේකොළ මණ්ඩි එකතු වෙනවා. මේවා සේරම අපි නම් සාමාන්‍ය ගන්නේ මුල්ලට දාන එකනේ. කුස්සිය මුල්ලට දාන. ඔක දාලා කුස්සිය මුල්ල එකතු වෙන්න එකතු වෙන්න ඕක ගඳ ගහලා පුස් කාලා නිකාං ඕක නිකං මේ කුණු මුල්ලක් බවට පත් වෙනවා. ඒ කුණු මුල්ල අඳුරේ තියෙන තාක්කල් වහලා තියෙන තාක්කල් බෝ වෙලා ගඳ ගන්නවා. ඕක අවුවට දාපු ගම කොම්පෝස්ට් හදන්න ගන්න අත්‍යවශ්‍ය ද්‍රව්‍යයක් බවට පත් වෙනවා. ඒක නිසා කුණු මුල්ල එලි කරපු ගම ආලෝකයට දාපු ගම ඒක ලෝකයේ තියෙන හොඳම පොහොර බවට පත් වෙනවා. අන්ධකාරේ වහගෙන ඉන්න තාක්කල් ඒක විස බීජයක් බවට පත් වෙනවා. ඒ වගේ අපිට පැමිණෙන දුක් අපිට පැමිණෙන කෙලෙස් අපිට පැමිණෙන දුෂ්කරතා සත්පුරුෂයෙක් ඉදිරියට එලි කරපු ගමන් ඒක භාවනාවට ධෛර්යයක් බාටපත් වෙනවා හංගපු ගමන් ක්ලේශයක් බාටපත් වෙනවා ඊට සරුවචනසේ දේශනා කරනවා තථාගතප්ප වේදිතෝ භික්කවේ ධම්ම විනයෝ විවටෝ විරෝචති නපටිච්ඡාන මහණනි මේ මම දේශනා කරන ලද ධර්මය සාකච්ඡා කරන්න කරන්න එලි කරන්න කරන්න බබලනවා හංගන්න හංගන්න හංගන්න ඒ බබලන ගතිය නැහැ. මම ඒක දකින්නේ අපේ අඩුපාඩුකම් ටික ගැන අපි සුවදව සාකච්ඡා කරන්න කරන්න කරන්න කරන්න අපේ හිත ධෛර්යමත් වෙනවා. අපිට තව කල්යාණ මිත්‍රෝ ඉන්න බව තේරෙනවා ඉදිරියට යන්න පුළුවන්. වැරදි හංගන්න ගියොත් ඒ විස බීජ බවටපත් වෙනවා. ඒක නිසා සංවේග වස්තු අපි ඇති කරගන්නේ මොකද්ද? මේන් නැගිටලා කොහේ යන්නද අපි ආයෙත් වැටෙන්නේ වැරද්දටනේ. නිසා මේ වැපෙනිච්ච වෙලාවේදී ඒකට මුණ දෙන්න ඕනේ කියලා ගන්න නම් ඒකට ලොකු අර අභියෝග වලට මුණ දීමේ ශක්තියක් ඇති කර ගන්න ඕනේ. ඒක ඉතින් ওই භික්ෂු කියන වචනේ හොඳට තේරුමක් තමයි. මේ සන්නාහය බැඳගත්තේ පරදින්න නෙවෙයි. කෙලෙසක් ආවට පස්සේ දුවන්න නෙවෙයි. මට මුණ දෙන්න මම මේක බැඳගත්තේ කෙලෙස් සත්න දිනලා මිසක්කා. මම එළියට එන්නේ නැහැ කියලා මේ අශෝක රජුරොත් එක හිටපු උන්වහන්සේගේ එතුමගේ මේ සහෝදරයෙක් තිස්ස කියන හාමුදුරුවෝ ලියලා තියෙනවා අහං බන්දාමි සන්නාහං පවිශේෂාමි කානන අපත්තාන නිබ්බුත්තං පවිට්ඨාමි කානනං කියලා මම මේ සන්නාහය බැඳ ගන්නවා යනව කැලේට මම කෙලෙස් පතුරුන් දිනලා මිස මම එළියට එන්නේ නැහැ. අනේ මේ අදිෂ්ඨාන ශක්තියක් ගන්න පුළුවන් වෙන්නේ දන්නවනම් තමයි සංසාරේ ස්වභාවය. ඉතින් ඕකාර මේ මං අර ඉස්සලා කිව්වාගේ වයසට ගිහිල්ලා ඇහි කබ පෙරෙන්න ගත්තාම කන ඇහෙන්නේ නැති වෙනාට දකින්න එක නෙවෙයි මේ. ඒක කොහොමඩක්වත් පේනවා. ඒක නෙවෙයි ඊට ඉස්සෙල්ලා හොඳට භද්‍ර යවුන වයසේදීම දැකගත්තොත්. ඒකට හොඳ ඥානය කියන්නේ වයසට ගියත් මේ මේ කනගාටු වෙලා වැඩක් නෑ අපි මේක දැනගත්තොත් හොඳට තහවුරු කරගත්තොත් අපිට ඉදිරියට ප්‍රයෝජනවත් වෙනවා. නමුත් මේක අර හොඳ භද්‍ර යවුන වයසේදී සරුවචනංශ මතක් කරන විදිහට කෙස් රැලි නිල්ව පවතිද්දී ඇස් මානෙල් මල් වගේ දිලිසෙද්දී හැම චවි වර්ණේ තියෙද්දී මේ සංවේග වස්තු පාර කරගන්න පුළුවන් නම් ගාකර ඔබය භාවනාවට හරව ගන්න පුළුවන්. ඒ නිසා හැම වෙලාවෙදීම අපි මේ සංවේග වස්තු දැනගෙන හරව ගැනීමේ ශක්තිය විරියවන්ත විරිය ආරම්භ කතා කියලා කියන්නේ මේකට නිතර ඒකට සුදුසු උපක්‍රම තියාගන්න ඕන. නිතර ඒකයි අසුභ භාවනා, මරණානුස්සති භාවනා වගේ ඒක තමයි කරන්නේ. තවත් ප්‍රශ්න තියෙනවා ආනාපාන සති භාවනා කරගෙන යන විට ආනාපානයේ සියුම් වී නොදැනී ගොස් ශරීරයේ නොඑක් තන්වල ඊතා ප්‍රකටව ධාතු ගුණේ දැනගෙන පටන් ගනී. මෙසේ සිදුවනට සියල්ල සිදුවන්නේ ශරීරේ නම් රූප කොටසටය දැනීම සිදුවන්නේ නාම කොටසට කියා සිටෙයි. මෙසේ සිටීම හෘදය කරුණාකර පාදා දෙනු මැනවි. හොඳයි අත්දැකීම අර අපි මේ කතා කරපු ඒ සංවේග වස්තු ඉක්මවාගෙන ගිහිල්ලා යම් කිසි කෙනෙකුට ආනාපාන කීකරු කරගන්න පුළුවන් වුණොත් මේ කියලා තියෙන විදිහට මේ වචනේ කියනනම් මේ අනවශ්‍යුම් වෙලා යනවා. ඒ වුණත් Taman දන්නවා මේ ආනාපානේ සියුම් වලට ආනාපානේ ඉන්නේ කියලා. එතකොට මේ ශරීරය කියන වේදිකාවේ නොයෙක් මේ දැනීම් නොයෙක් මේ වේදනා විඳීම් එන්න පටන් අර ගන්නවා. එන්න පටන් අරගත්තට පස්සේ ඒක නිකන් නිසිනින්ද ඔහේ සිදුවෙන ජවනිකා වැටක් එන්න. එන්න පටන් අරගන්නේ සිදුවෙන වෙලාවට මේ සියල්ල සිදුවන්නේ ශරීරේ නම් රූප කොටසතය දැනීම සිදුවන්නේ නාම කොටසත ගියා සිතේ. ඔව් ඒක එක විදිහක් අපිට මේ කියන්න පුළුවන් මේ නාම රූප වෙන් කර ගැනීම සඳහා යොමුවකට යන්න නම් මේ සිදුවෙන පටවියාපෝ තේජෝ වායෝ කියන පටවි ගතියේ තියෙන බර ගතිය, සැහැල්ලු ගතිය, ගොරෝසු ගතිය, සියුම් ගතිය, මෙලෙක් ගතිය, තද ගතිය කියන තුන තුනේ කොටස් දෙක හයක් වෙනවනේ ඉතින් අපි දැනගන්න ඕනේ මේ පටවිය ආපු බවට ලකුණ. කම්පන චංචල ගතිය ආවනම් දරණ ගතිය ආවනම් වායෝ දති කියලා ගතිය. උණුසුම සිසිලස දෙක ආවනම් තේජෝ ධාතුව වැගිරෙන ගතිය පිඩු කරන ගතිය ආවනම් ආපෝ ධාතුව කියලා. ඉතින් අපි සාමාන්‍යයෙන් තේරුම් අරගන්නවා මේ ශරීරයට එන රූප කොටාසේ වැඩ කරන ওই හතර දෙනා මාර්ගෙන් තමයි. මෙව එනකොට මත් දහනේ අවුව තියෙන වෙලාවකන තේජෝ ධාතු වෙනකොට එපා වෙන ගතිය එනවා, කම්මැලි වෙන ගතිය එනවා, ඒකට තරහ එනවා. ඒව නාම ධාතු. ඒව නාම ධර්මයි. අර ආපු රූප ධර්ම කෙරේ කේන්තිය එපා වීම. ඔන්න මේ ආනාපාන කරනකොට ඒක හොඳටම සිද්ධ වෙනවා. හොඳට ආනාපාන වෙනවනම් බාහිර හොඳටම උණුසුමයි. නමුත් ආනාපාන ඉතාම සීතලට වෙන්න පටන් ගන්නවා. එතකොට සතුටක් ඇති වෙනවා. ආනාපානෙන් මම සැප විඳිනවා. ඒවත් නාම ධර්ම. ඒ විදිහට අර රූප ධර්ම මතින් නාම ධර්ම ඇවිල්ලා එන්න පටන් අර ගන්නවා මේක මේ ඉස්සලා එනකොට ඉන්නේ මගේ ආනාපානේ මට සීතල දැනෙනවා නහයට සීතල දැනෙනවා කියලා අර ප්‍රඥප්තිත් එක තමයි එන්නේ. නමුත් මේක නිතර නිතර යනකොට තේරෙන පටන් ගන්නවා මේ වාතයේ ධාතුවේ තියෙන සීතල ගතිය සීතල ස්වභාවය. එතන ගියා උණුසුම් ස්වභාවය. එතන ගියාම තද ගතිය මේ ගති ස්වභාව භාව කියලා කියන්නේ ඒ දේට අයිති ආවේනික ලක්ෂණයක්. ඒක මට අයිති එකක් නෙමෙයි මම මේක දකින්න විතරයි මගේ නහය මගේ කට මගේ බඩ කියන්නේ නැතුව භාව ලක්ෂණ විතරක් දැක ගන්න පුළුවන් වෙනවා නම් එන්නේ එන්න භාවනාව ප්‍රඥප්ති පැත්තෙන් අයින් වෙලා පරමාර්ථ පැත්තට යනවා. නමුත් ආධුනිකයාට එහෙම කරන්න බෑ. ආධුනිකයා හිතන්නේ මේ කන කන රත් වෙලා, නහය රත් වෙලා, අත වේවුලනවා ආදී කියලා අර රත් වීම ශරීර කොටස් වලින් වෙන් කරලා දකින්න තාම ආධුනික වැඩි. චංචල කම්පන ගති වෙන් කළ දැනගන්න ආධුනික වැඩි. උගා කල්යන්න ඕන ගුරුවරයා කියලා දෙන්න ඕනේ. දැන් ඔයාට හොඳට එන්න සමීපව බලන්න. නමුත් මේක මම මාගේ හැඟීමෙන් තොරව ධාතු වශයෙන් බලන්නේ. ඉතින් ඒක ලස්සනට ලියලා තිබ්බේ ඔය අපේ ලොකු ස්වාමීන් වහන්සේ යෝගාවචරයා ධාතුන්ගේ භාෂාව දැනගෙන සිටිය යුතුයි. එච්චරයි උන්වහන්සේ ලියන්නේ. මොකද වායෝ ධාතු ආපුවාම මම වායෝ ධාතු මං ආවා කියන්නේ ඇය ඇවිල්ලා හොල්ලලා පෙන්නනවා. එතකොට දැනගන්න ඕනේ මේ වායෝ ධාතුව රඟපාන. ඒක උණුසුම ආපුවාම මේ තේජෝ ධාතුව බා එයාගේ භාෂාව තමයි උණුසුම සිසිලස. පටවි ධාතුව වගේ තද ගතිය කම්ප මේ බර ගතිය. ඒ භාෂාව දන්නවන එනවා ඒ ගතිය පෙන්නනවා එයා යනවා. ආයසරයක් එයාම එන්න පුළුවන් නැත්නම් මෙලෙක් ගතිය එන්න පුළුවන්. මේ එක එක නයි එක එක නයි ඇවිල්ලා යනකොට හොඳට මේක සිද්ධ වේගනේ එනකොට මුලදි වායෝ ධාතුව පඨවි ධාතුවේ වෙන් ලකුණු පෙන්වනවා. පඨවි ධාතුව හොල්ලනවා. පඨවි ධාතුව බරගතිය පෙන්වනවා. මොකද බලාන බලානකොට මම බොහෝ එනකොට වෙන පඨවි ධාතුව ආවත් එනවා චරිත ලකුණු පෙන්වනවා යනවා. ආපෝ ධාතුව ආවත් එනවා චරිත ලකුණු පෙන්වනවා යනවා. තේජෝ ධාතුව ආවත් එනවා චරිත ලකුණු පෙන්වනවා. මේ වගේ ඇතිවීමක් පැවතීමක් සහ නැතිවීමක් හැම එකටම තියෙනවා කියලා බොහෝ වෙලා බලානකොට මම මාගේ හැඟීමකින් තොරව බලනකොට තේරෙනවා ඉස්සරලා පෙන්වන ධාතු දෙකක් අතර වෙනස්කම. ධාතු දෙකක් අතර තියෙන ආවේනික ලක්ෂණ, සෞභාගයේ ලක්ෂණ, ඒවට කියන අත්‍යන්ත ලක්ෂණ කියලා. ඒක බොහෝ වෙනකොට පේනවා මේ හැම එකටම පොදු ලකුණක් තමයි එනව රංගපානෝ යනවා. එනව රංගපානෝ යනවා. කවදාවත් ආපෝ ධාතුව ඇවිල්ලා පටවි ධාතුවේ හැප්පෙන්නේ නැහැ. කවදාකවත් තේජෝ ධාතු ඇවිල්ලා පඨවි ධාතු යපින මේ එක්කෙනෙක්ක ගැටුමක් නැහැ. ඒක පුදුමාකාර දර්ශනයක් ඒක. මේ ධාතු ගුණ මතුවෙන පටන් ගත්තොත් මේ ධාතු ගුණ උණුසුම සිසිලත කියන්නේ අපිට පේන සම්පූර්ණ හාත්පස ධර්ම දෙක. කවදාවත් දෙන්න ගැටෙන්නේ නැහැ. උණුසුම ඇවිල්ලා පැවතිලා යනවා. සීතල එනවා පැවතිනවා යනවා. තද ගතිය එනවා පැවතිනවා. තද ගතිය ඇවිල්ලා මෙල ගතිය හැප්පෙන්නේ අපි තමයි මෙව අතර මේ හොඳ නරක හැප්පෙන ගති බලන්නේ. මේවට ඉබේ මතුවෙන්න පටන් අරගත්තොත් බොහෝ මතුවෙනකොට පේනවා මේවට ඇති වෙලා රඟපානව යනවා. ඇති වෙනවා රඟපානව යනවා. මේක හොඳට පේනවා ටීවී එකක ප්‍රෝග්‍රෑම් එක නැති වෙලාවේ තිත් වැටෙන වෙලාව බලන්න. කවදාකවත් ওই තිත් දෙකක් ගැටෙනවද කියලා? කවදාකවත් ගැටෙන්නේ නැහැ. ලක්ෂ කෝටි ගණක් තිත් වැඩ. කවදාකවත් ඒ ඉලෙක්ට්‍රෝන අංශු දෙකක් අතර ගැටුමක් වෙන්නේ නැහැ. වෙන්නේ නැහැ නෑ නෑමයි. අපි තමයි මේක ගැටුමක් බවට පත් කරගන්නේ. අපි හිතනවා උණුසුම එනවා නම් හොඳයි, සීතලත හොඳ නැහැ. එතන ගැටුම. නමුත් ඒ දෙන්නගේ ගැටුම් නැහැ. මේක බලාගෙන ඉනකොට පේන පටන් අර ගන්නවා මේකට අපි ඇඟිලි ගැහුවේ නැත්තම් ද යන්න දුන්නොත් මේක සම්පූර්ණ ලෝකේ තියෙන න්‍යාය ධර්මයක් පෙන්වන්නේ මේ ධාතු ගුණ කවදාකවත් එකිනෙකා ගැටෙන්නේ. ඒ වගේම ධාතු දෙකක් අතර ඩොට්ස් දෙකක් අතර ඒකාන්තයෙන්ම අතරමැදියක් තියෙනවා. අතරමැදි ප්‍රදේශයයි වැඩි ඩොට්ස් ගන්න අඩුයි. අහස දිහා බලනකොට තරු තමයි පේන්නේ නමුත් අහස වැඩි හරියක් තියෙන හිස්. අපිට හිස් බව පේන්නේ නැහැ. අපි හිස් බව බලන්න දන්නේ නැහැ. අපි දන්නේ අතන මෙතන තියෙන තරු විතරයි. නමුත් තරු ටික ඔක්කොම එකතු කරලා ගත්තොත් අහසෙන් 1000න් එකක් පුරවන්න තරම්වත් නැහැ. නමුත් කවදාකවත් අපිට හිස් අහස දකින්න පුරුදු නැහැ. ඒ නිසා අපි මේ නලියන දේවල්, කම්පන දේවල් බලන්න බැලුවට නිෂ්කලංක භාවයේ අපිට ගොදුරු වෙලා නැහැ. නිෂ්කලංක භාවයට හිත යොමු කරන්න දන්නේ නැහැ. මොකද අපි පුරුදු කරලා තියෙන කම්පන චංචල. නමුත් බලනකොට මේ කම්පන චංචල කරන සේරම එකතු කරලා ගත්තත් මුළු අවකාශයෙන් 100න් එකක්වත් පුරවන්න තරම් දෙයක් නැහැ. ආ නිතින් ගියාට පස්සේ තේරෙන පටන් ගන්නවා කවදා හෝ අපේ හිත ওই කම්පන චංචල ගති නැතුව හිස් අවකාශයට යොමු වුණා නම් එතන නිවන තමයි. ඒකේ තමයි ඉඳලත් තියෙන්නේ. නමුත් අපි අර නලියන දේවල් පස්සේ ගිහිල්ලා එව්ව වර්ග කරලා එව්වට පැටලිලා හිටපු නිසා කවදාකවත් නිවන අරමුණු වෙලා නැහැ අපට. හැබැයි වැඩියෙන් තිබිලා තියෙන එක තමයි. මෙතෙන් ගියාට පස්සේ තමයි තේරෙන පටන් අරගන්නේ මේ ගැටේ මේ මේ මේ සංකීර්ණතාවයේ කවදානම් පොතක් බලලා ඉගෙන ගන්නද කවදානම් ගුරුවරයෙක් කිව්වට හම්බ වෙන්නද? කවදානම් පතලා ඉගෙන ගන්නද බෑ. මොකද හිතන්නේ පතන්නේම පේන අර කම්පන චංචල උණුසුම් සිසිල් ගති චරිත ලක්ෂණ වලට විතරයි. මැද තියෙන ස්පේස් එක කවදාකවත් අහුවෙන්නේ නමුත් ආනාපාන සියුම් වෙනකොට ධාතු ගණු තැම්පත් වෙනකොට වෙනකොට ওই නාටික නාටිකාංගනාව අයින් වෙන්න පටන් ගන්නවා. මැද තියෙන ස්පේස් එක එන්න එන්න එන්න එන්න වැඩි වෙන්න පටන් ගත්තාම බොහෝම කලාතුරකින් එක්කෙනෙක් දෙන්නෙක් ඇවිල්ලා නටනකොට කරන්න දෙයක් නැතිකමට වැරද්දට වගේ හිත යනවා යකෝ මේ තියෙන හිස් දෙයක් නේ. අර ඇති වෙන කම්පන චංචල දේවල් ඇතිවීම නැවතීම පැවතීම තියෙනවා හිස් දේ ඇතිවීමක් පැවතීමක් නැතිවීමක් නැහැ. ඕක කවදාකවත් පටන් ගත දෙයක් නැහැ. කවදාකවත් නැති වෙන්නෙත් නැහැ. ඕකට මම කියලා කෙනෙකුත් නැහැ. ඕක මම ඕකයි අල්ලන්න ඕන කියලා දැනගත්ත දවසේ ටැක්ස් ගෙවන්න ඕන වෙන්නෙත් නැහැ. නඩත්තු කරන්න දෙයක්වත් නැහැ. නිබ්බයේම Taman එතෙන්ට යන්න පටන් ගන්නවා. ඉතින් ඔතෙන්ට යනකම් ඉතින් අර බබා නිදා ගන්නකන් නැලවිලි කවි කියන්න වගේ කියලා කියලා කියලා සංසුන් කළා සංසුන් කළා පෙන්වන්න ඕනේ සරුවඥානසේ ඇති තැන ඉඳලා ඇති දෙයින් අඩු කරලා අඩු කරලා නැති තැනට ඇඟට නොදැනෙන්න බබා අඬ ගන්න එකයි කරන්නේ. දන්නා තැන සිට නොදන්නා තැනට මේ කොයියන්නේ රයිගම් පාරේ කවුරු බලන්නද නැන්ද බලන්නයි කියලා ඇස් දෙක වහගෙන ගෙනින එකයි කරන්නේ.